ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ මාපලගම ඇතුමලී විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පඬිත පූජ්‍යපාද මාපලගම සිරිසාගර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ Thank you.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 සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේතු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අත්තමාදීන සම්පාදී ධම්මං ආම භන්ති සමන්ත චක්කවාලීසු අත්තා ගච්ඡන්තු දේවතා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 සුදුද්දසං සුනිගුණං යත්ත කාම විපාතිනං සිත්තං රක්කේත මිදාවි සිත්තං ගුත්තං සුඛං ති කදාවන්ත කාරුණික පින්වත්නි පින්වත්නි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන විට උන්වහන්සේ දෙන අවවාදයක් තිබෙනවා. සුනාත ධාරේත කරාත ධම්මේ හොඳින් ආන්න ආනදී හිතේ තියාගන්න හිතේ තියාගද්දී අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන පින්වත්තුන්ට දෙන අවවාදය. ඒ අනුව මේ පින්වත්තුන් ධර්මයේ හොඳින් අහලා හොඳින් හිතේ තබාගෙන ඒ අනුව ජීවිත සකස් කර ගන්නවා නම් ඒ පින්නතුන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නා වෙනවා. පින්නතුනි මේ ලෝකේ තිබෙන ශබ්ද අතරින් ඊ타ත්ම මිහි උතුම් ශබ්දය ධර්ම ශබ්දයයි. එවාගේ මේ ලෝකයේ තන හඬ අතර ඊ타ම උතුම් හඬ දහම් හඬයි. දහම් හඬින් තමයි මිනිස්යෝගේ සිත පිරිසිදු බවට පත්වන්නේ. මේ සිතේ තිබෙන ලෝභ දේශ ආදී මේ මකුළු දැල් කිලුටු ඉවත් කර ගැනීමේ ශක්තිය තිබෙන්නේ දහම් හඬටයි. ඒ නිසා තමයි අඟුලිමාල වැනි මිනිමරුවන් දහම් වලින් නිවන් ලබා ගත්තා. ඒ වගේ මාලවක ආදී යක්ෂයන් දහම් වලින් බෞද්ධයන් බවට උපාසකයන් බවට පත් වුණා. මෙන්න මේ නිසා ලෝකේ දුර්දාන්ත මිනිසුන් පවා සාමයේ පිණිස සාන්ත තම්පත් බව පිණිස ජීවිත සකස් කරගන්නේ තිබෙන්නේ මේ ධම් වලින් ලැබිච්ච ආభాෂය නිසායි. එනිසා මේ පින්නතුන් ඒ උතුම් ධම්මනට සමුගන් දීමෙන් ඒ තමන්ගේ ජීවිත මෙලෝ වශයෙන්ොත් පරලෝ වශයෙන්ොත් සාර්ථක කර ගැනීමේ වාසනාව වාග්ය උදා කර ගන්නට පුළුවන්. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේදී මා මාත්‍රකාවෙන් තබාගත් ගාථාව ධම්මපදී චිත්ත වර්ගයේන ගාථා ධර්මයක්. මොකද්ද? සුදුන්දසං සුනීපුනම් යත්ථ කාම නිපාතිනම් චිත්තං රක්කේත මේ ධාවි චිත්තං උත්තං සුඛාවං මේ ගාතාව අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සරත් නුවර එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නිමිති කරගෙන එනිසා ඒ දේශනාවට නිමිතු ඒ කථාන්තරය එකක් දැන කියාගත්තොත් මේ ගාථාවේ අදාත හොඳින් වටහා ගන්නට තේරුම් කර ගන්නට පුළුවන්. ඒ නිසා මා කැමති පළමු කොට ඒ නිදානිය පොඩ්ඩක් ටිකක් විස්තර කර දෙන්න. සවස් නවර එක්තරා සිටු පුත්‍රයෙක් හිටියා. මේ සිටු පුත්‍රයා සංසාරයේ කියන තත්ත්වය ගැන කල්පනා කරලා මේක සසර දුකයි කියන බව කල්පනා කරලා මේ සසරින් මිදීමට නිවන් ලබා ගන්නට ඕනේ කියන ආශාවක් ඇති වුණා. මේ සිතුපුත්‍රය නිවන් ලබා ගැනීමේ ආශාව ඇති කරගෙන දවසක් දා පන්තරට ගිහිල්ලා තමන් දන්න හඳුනන ආන්දරණාවක් කම වෙලා ඒ ආමුදුරන්ට කිව්වා ස්වාමීනි මේ සංසාරේ දුකයි. ඒ නිසා මට ඕනකම තිබෙනවා නිවන් ලබන්න. ඒ නිවන් ලබා ගැනීමට කල යුතුදී මොනවද කියලා උන්වහන්සේගෙන් ඇහුවා. එහෙම ඇහුවා උන්වහන්සේ ඒ සිටු පුත්‍රයාට කිව්වා ඔබ එහෙනම් දන් දෙන්න කියලා. තමන් ළඟ තියෙන මේ වාස්තුව ධානිය හැකිතරම් දුරට වික්ෂුණාන්තලාගේ පාදව සඳහා සිව්පසපත්තානිය සඳහා එවැගේම දුගී මගී යාචකාදීන් සඳහා ඒ වස්තුව දන් දෙන්න කියලා. එහෙම කිව්වම මේ මිනිස්සු බොහොම සන්තෝෂ වෙලා ඒකේ විදිහට ඒ වස්තු පරිත්‍යාගයේ දානෙ දීමට උ පෙළඹුණා. ඒ බොහොම හොඳින් කළා. කිසිම අසුරුකමක් නැතුව, අනිවාර්යකමක් නැතුව බොහොම සතුටින්, ප්‍රීතියෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, ශ්‍රද්ධාවෙන් ඒ දානමය පින්කම ඔහු පවත්වාගෙන එනවා. නමුත් ඔහුට නිවන තාම නැහැ. ඊට පස්සේ දවසක් ගිහිල්ලා පන්සලට ගිහිල්ලා මේ ආම්දරගෙන් අහනවා ස්වාමීනි. මොහොතේ කිව් විදියට මං දන් දීගෙන එනවා. නමුත් තාම ගෙවන්නේ ආයෙමද එහෙනම් ඔබ සරණ සීල් සමාදන් වෙන්න කිව්වා තිසරණිය සමාදන් වෙන්න කිව්වා සරණ සීලයේ පිහිටන්න කිව්වා මොකද්ද ස්වාමීන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මේ තිසරණිය සමාදන් වෙන්න කිව්වා එහෙම වුණාම ඔබ සිල්වතෙක් වෙනවා එහෙම සිල්වතෙක් බවට ඔහු පත් වුණා. මේ සරණ සීලය සමාදන් වීමෙන් තමයි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ. බුද්ධං ධම්මං සංඝං කියන තිසරණය සමාදන් වෙන තුරු පිළිගන්න තුරු කෙනෙකුට බෞද්ධයා කියලා කතා කරන්න බෑ. එනිසා බෞද්ධයෙක් වන්නේ මේ තිසරණය සමාදන් වුණාට පස්සේ. ඒ වගේම උපාසක කියන නමින් කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ කෙනෙකුගේ උපාසක භාවයේ ලැබෙන්නේ මේ බුද්ධං කරණං ධම්මං කරණං සංඝං කරණං කියන තිසරණය සමාදන් වීම පස්සේ දැන් මොහු මේ සිටු පුත්‍රයා උපාසකයෙ උපාසකයෙක් වෙලා බොහොම හොලින් ඒ බුදුන් වහන්සේ කියන තිරුවංගරේ විශ්වාසයට ක්‍රියා කරගෙන යනවා නමුත් නිවන් නැහැ උත් ඊට පස්සේ දවසක් වන්දනට ඇවිල්ලා ඒ ආමඳුරන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ කිව් විදිහට මම දැන් දන් දුන්නා ඒ වගේම තිසරණේ සමාදන් වුණා. තමත් මොනවද නිවන් ලබන්න කල යුතුව තිබෙන්නේ? පස්සේ මේ ආමඳුරෝ කියනවා ආ හොඳයි. එවනම් ඔබ පංචිල් රකින්න කිව්වා. පංචශීලයේ සමාදන් වෙන්න කිව්වා. මොකද මේ පංචශීලය කියන්නේ? පංචශීලය කියලා කතා කරන්නේ මනුෂ්‍ය ධර්ම පහකට නැත්නම් මිනිසයන් විසින් ආරක්ෂා කළ යුතු පිළිපැදිය යුතු ප්‍රතිපත්ති පහක් තමයි මේ පංචශීලයේ කියලා කතා කරන්නේ. එතකොට පානාතිපාත අදින්නාදානා කාමීච්ඡාචාර මුසාවාද සුරාමේරේ කියන මෙන්න මේ ශික්ෂාපද පහ මේ ප්‍රතිපත්ති පහ යමෙක් ආරක්ෂා කරනවා නම් නොකිනවා නම් අන්‍ය අනියම මිනිසියෙක් වෙනවා මේ පංචශීලය සමාදන් වෙන්න කිව්වා මේ මේ සිටු පුත්‍රයා මේ පංචශීලය සමාදන් වුණා. සත්තරාතනේ වලකිනෝ වැළකීමට ඒ වගේම හොරගම් කිරීමෙන් මංකොල්ල කෑමෙන් වැළකීමට ඒ වගේම කාම මිත්‍යාචාරයෙන් වැළකීමට වෘත්තීමෙන් වැළකීමට මත්පැන් පානය කිරීමෙන් වැළකීමට කියන මේ ප්‍රතිපත්ති පහ ඔහු සමාදන් වුණා. දැන් මේ ප්‍රතිපත්තිපා පංචශීලයේ ආරක්ෂා කරමින් සිටිනවා. නමුත් තාම ඔහුට නිවන් නැහැ. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා පන්සලට ගිහිල්ලා ආනවා මේ ආමඳුරනේ ඔබ වහන්සේ කියන විදිහට දැන් මම දන් දුන්නා සරණ සීලේ පිහිටියා දැන් පන්සිල් ආරක්ෂා කරනවා ප්‍රතිපත්තිපා බොහොමදට පිළිපදිනවා නමුත් තාම නිවන් නැහැ කිව්වා. ආයෙම දිගලා ඊට පස්සේ කිව්වා එහෙනම් ඔබ ඔය අෂ්ටාංග සීලය සමාදන් වෙන්න ඕන. ඊළඟට ඔබ දස සීලය සමාදන් වෙන්න ඕන. නීයක විසින් රකින්න පුළුවන් ඉතාම ඉහළම උසස්ම සීලයක දස සීලය. මේ විදිහට අෂ්ටසීල් දහසීල් සමාදන් වෙන්න කියලා මේ සිට පුත්‍රයාට මේ ආඳුර ප්‍රකාශ කළා. මේ ප්‍රකාශ කළා මේ සිට පුත්‍රයා ඒ විදිහට පන්සිල් රැක්කා අටසිල් රැක්කා දැන් දහසීල් රැකිනවා. නමුත් මේවල නෑ. ඊට පස්සෙන් ඇවිල්ලා ඊට පස්සේ දවසක් ඇවිල්ලා මේ ආයි නැවත අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කියපු විදියට මම දැන් දන් දුන්නා තිසරණිය සමාදන් වුණා පන්සිල් ආරක්ෂා කළා අටසිල් ආරක්ෂා කළා දැන් මං දහසිල් ආරක්ෂා කරනවා නමුත් තාම නිවන නැහැ ආ එහෙමද එහෙනම් ඔබ මේ ගිහි ජීවිතය පිළිබඳව පවතිනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම සම්පත්තියෙන් ඈත් වෙලා නිහි සැපෙන් ඈත් වෙලා ඔබ පැවිදි වෙන්නේ කියලා කිව්වා. තා හොඳයි කියලා මේ මිනිසයා ඒක විදිහට ජීවිතයක් අතර දාලා ජී ජීවිතය අතර දාලා පැවිදි වුණා. එතකොට පැවිදි වුණාම පැවිදි වෙන අවස්ථාවේදී ඒ ආම් ඒ නවක භික්ෂුන් වහන්සේට ගුරුවරු දෙන්නෙක් සිටියා ආචාර්ය උපාධ්‍යාය කියලා. එතකොට හැම අදත් එදත් කවදත් යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි බවට පත් වෙන්නේ ගුරුවරු දෙන්නෙක් යටතේ. එක නමක් ආචාර්යයන් වහන්සේ එක නමක් උපාධ්‍යායන් වහන්සේ. ආචාර්ය උපාධ්‍යායකන ගුරුවරු දෙපළක් යටතේ වික්ෂුණාන්තේ නමක් පැවිදිව ආරක්ෂා කරන්නේ. එනිසා මේ පැවිදි වීමේදී මේ ආදරණ ගුරු දෙන්නේ එකනමක් ආචාර්යවරයෙක් එකනමක් උපාධ්‍යාය. දැන් මේ ආචාර්යවරයා වශයෙන් පත්වෙච්ච ආමුදුරෝ බොහොම හොඳ ධර්ම ධාරි අභිධර්මයේ පිළිබඳ ලෝක උගතේ. අභිධර්මයේ පිළිබඳ විශාල දැනුමක් ඇති අභිධර්මයේ පිළිබඳව ලොකු දැනුමක් ඇති මහා පඬිවරයෙක්. ඒ නිසා මේ ආචාර්යයන් වහන්සේ අභිධර්ම අභිධර්මයේ පිළිබඳව මහා පඬිවරයෙක්. ආචාර්ය කෙනෙක් ආචාර්ය කෙනෙක්ගෙන් අදහස් කරන්නේ ශිෂ්‍යයා කුදුමහත් වරදී ඉක්මවන ආචාර සමාචාර වත්තිලේ පිළිබඳව ශිෂ්‍යයා ඉක්මන ගුරුවරයාට කියනවා ආචාර්ය කියලා. උපාධ්‍යාය කියලා කතා කරන්නේ විටින් විට අවවාද අනුශාසනා කරන ගුරුවරයාට කියන උපාධ්‍යාය කියලා. දැන් මේ ආචාර්යවරයා තමන්ට ආචාර සමාචාර ධර්ම ඒවාගේ කුදුමාත් වරදී ඉක්මන මේ ආචාර්යයන් වහන්සේ අභිධර්ම දරේ. එයිසා අභිධර්ම ගුරුවරයා අභිධර්මාචාර්යයන් වහන්සේ ළඟට ගියාම මේ නාවක භික්ෂුවට උපදෙස් දෙනවා. ඉක්මන ඇති. අභිධර්මයේ ඇටියට මේ ප්‍රෝජා ජීවිත ආරක්ෂා වෙන විදි කියා දෙනවා. අභිධර්මයේ ප්‍රවණ කරනවා. ඒකට චිත්ත චෛතසික රූප නිර්වාණික මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව පුහුණුවක් මේ නවක භික්ෂුන් වහන්සේට ලැබෙනවා. ඉතින් ඒවා ගැන පුහුණුවක් ලබාගෙන ඒ අතරතුරේ උපාධ්‍යයන් වහන්සේ ළඟට ගියා උපාධ්‍යයන් වහන්සේ විනයදරී විනය පිටි පිළිබඳ දැනුමක් ඇති විශාරද බුද්ධියක් ඇති විනය ආරක්ෂා කරන මහා පඬිවරේ. ඉතින් විනයාචාර්ය ඒ උපාධ්‍යයන් වහන්සේ ළඟට ගියා මේ නව නවක භික්ෂුවට කියනවා මේ රාජමෝක්ඛංගර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සංහිත සීලය කියලා සිව් පිරිසිදු සීල් ආරක්ෂා කරන විදිය, ආරක්ෂා කරගන්න ආකාරය විනය නීතිය විනය පොත් පාඩම් කරගෙන විනය ධර්ම ආරක්ෂා කරගන්න විදිය පිළිබඳව මේ නාවක භික්ෂුවට කරුණ කියා දෙනවා. දැන් විනය පිටකයේ හැටියටත් අභිධර්ම පිටකයේ හැටියටත් මේ නාවක භික්ෂුවට මේ සමර ජීවිතය පැවිදි ජීවිතය ගත කරන්න සිදු වෙලා තියෙනවා. මේ ආමඳුරන්ට මේ නවක භික්ෂුවට මා ඒක හිතරදයක් වුණා. මා වාදයක් වුණා. මොකද අභිධර්ම තමන්ගේ ගුරුවරයා ළඟට ගියා ආචාර්යන් වහන්සේ ළඟට ගියා උන්වහන්සේ කියනවා මේ චිත්තචෛතක රූප නිර්වාණ කියන මේ පරමාර්ථ ධර්මයෙන් ගිරන්නේ කියලා. ප්‍රගුණ කරගන්නේ කියලා. මේ උපාධ්‍යයන් වහන්සේ ළඟට ගියාම උන්වහන්සේ කියනවා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීපාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසානිසිත සීලය කියන මේ සිව් පිළිසිදු ආරක්ෂා කරන්න කියලා. ඉතින් මම කොහොමද මෙච්චර ආරක්ෂා කරන්නේ? එකක් එකක් නෙවෙයි අභිධර්මයට අනුව ජීවිතය ගත කරන්න වෙලා තියෙනවා විනයට අනුව ජීවිතය ගත කරන්න වෙලා තියෙනවා ආරක්ෂා කරන්න වෙලා තියෙනවා රකින්න වෙලා තියෙනවා ඉතින් මං කොහොමද රකින්නේ? මට අත්පායවත් දිගාරින්න වෙලාවක් නැහැනේ මේවා කරන් රකින්න ගියාම. අභිධර්මයේ කියන විදි අභිධර්මයේ එන විදියත් විනය පොතේ එන විදියත් මේ දෙකම කරන්න ගියොත් මේ රකින්න ගියොත් මට කිසි ස්පාසාවක් නැහැ. අතපා දිගාරින්නත් වෙලාවක් නැහැ. ඒ නිසා මේක මහා කරදරයක් වදයක්. ඊට වඩා හොඳයි මම නිහි ජීවිතයට පත් වෙලා ගිහියෙක් වගේ මොනවා හරි වෙනක් දාමක් කරගෙන ඉන්න ඕනේ කියලා කල්පනා කළා. දැන් මේ නවක භික්ෂුවට ශාසනය පිළිබඳව ආශාව අත්හැරලා ගිහිල්ලා දැන් තියෙන්නේ නිහිමේ ආශාව. මේ නිහිමේ ආශාව ඇති වෙලා මෙයාගේ හිතට දෙබිඩි හිතක් පාගන. දෙගිඩියාව. මොකද සීරු ගිහි වෙනවද පැවිදි වෙනවද ගිහි වෙනවද පැවිදි වෙනවද කියලා මේ දෙගිඩියාව නිසා මෙයා මේ නවක භික්ෂුව මානසික අසහනයකට පත් වුණා. ඒ මානසික අසහනයකට පත් වෙච්ච නිසා උන්වහන්සේට මේ දාන දිලම්බස ගැනීම ගැනවත් සැලකිල්ලක් නැහැ මතකයක් නැහැ. වාඩි වෙච්ච තැන වාඩි වෙලා ඉන්නවා. ඉඳගත් තැන ඉඳගෙන ඉන්නවා. බලාගත් දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට මානසික අසහනේ මේ ගිහි වෙනවද පැවිදි වෙනවද කියන ප්‍රශ්නය මේ තර්කය නිසා ඔය විදිහට මානසික අසහනයකට පත් වෙලා ඉන්නකොට මේ ආඳුරන්ගේ ශාරීරිය වැහැරුණා. කෙට්ටු වුණා. ශාරීරියේ පඬුවම් පෑවවට පත් වුණා. දුර්වර්ණ වුණා. මේ දුර්වර්ණ වෙච්ච මේ නවක භික්ෂුව දුපණි භික්ෂුන් වහන්සේලා නෝ කියලා කිව්වා. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලයේ සතු පැරණි ධර්මදේශනයක් බව කරුණාවෙන් සැලකන්න. එහෙම කිව්වාම මේ ආමඳුරු මේ <clears throat> නවක භික්ෂුවක් සමග බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ගියා. එක්තරා ගොවිලා බුදුරජාණන් වහන්සේට කාරණේ පාදලා දුන්නා. පස්සේ බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේගේ බුද්ධිය ගැන කල්පනා කළා. අනාගත වාසනාව ගැන කල්පනා කළා. උන්වහන්සේට නිවන් ලබන්නට පුළුවන් දෛවයේ වාසනාව පින තියනවා කියලා කල්පනා කළා. ඒ භික්ෂුවගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඔබට පුළුවන් ද එකක් රකින්න. දැන් ඔබ කිව්වා අභිධර්මයේ ප්‍රගුණ කරන්න තියෙනවා විනය ප්‍රගුණ කරන්න තියෙනවා අරක රකින්න තියෙනවා මේක රකින්න තියෙනවා හුඟක් රකින්න කියලා වැඩි නිසා ඔබ මේ ගිහි වෙනාදන මම කියන්නේ එකක් රකින්න ඔබට පුළුවන් එකක් රකින්න වැඩි වැඩි නෙවෙයි එකක් එතකොට මේ ආමඳුර නවක මිස්සෝ කියනවා එකක් නම් ස්වාමීන් පුළුවන් ඔය දෙකක් හතරක් බෑ එහෙනම් ඔබ එකක් රකින්න මොකද්ද ඔබගේ හිත රැක ගන්න. ඒ ඇති. ඔබගේ හිත රැක ගන්න පුළුවන් නම් ඒ හිත රැක ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වෙන නිවන ලබන්නට පුළුවන්. ආ හොඳයි කියලා මේ ආවඳුරු ඒ ආවාදී අරගෙන ඒ විදිහට උන්වහන්සේ දත්තිං සාකාර භාවනාව කළා මේ ශාරීරියේ මේ දෙතිස් කුණපයන් අරමුණු කරගෙන භාවනා කළා උන්වහන්සේ සංසාර දුකින් නිදහස් ලබන උතුම් නිවන නිවන අවබෝධ කරගත්තා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල ධර්ම වලට පැමිණලා මහා රහතන් වහන්සේ නමක් බවට පත්න. අන්න ඒක ඒ ගණිතය කරගෙන තමයි මේ ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සුදුද්දසං සුනිපුනං යත්තකාම විපාතිනං චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවං මෙන්න මේ ගාථාවෙන් ඒ සමග වික්ෂුන් වහන්සේලා ඇතුළු ඒ පැමිණි සීල දෙනා වහන්සේට මේ ධර්ම දේශනාව කළා. බුදුරජාණන් වහන්සේ වදාළේ චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවං යම් කිසි බුද්ධිමත් කෙනෙක් තමන්ගේ සිත තමන්ට පාලනය කරගන්න පුළුවන් නම් සිත ආරක්ෂා කරගන්න පුළුවන් නම් ආනේ සිත ආරක්ෂා කරගන්න පුළුවන් බුද්ධිමතාට සුඛවං සැප ලබා ගන්නට පුළුවන් කියන බවයි. ඉතින් අජ්ජනේ අපි කල්පනා කරන්න ඕන මේ හිතේ කියන්නේ මොකක්ද කියලා. පින්වත්නි හිතේ කියලා කතා කරන්නේ 아무තු දෙයක් නෙවෙයි. අ හිත හිත කියලා අපි විවහාර කරන්නේ මේ අරූපී ධර්මයකට. රූපයක් නැහැ. අරූපී ධර්මයකට. නාම මාත්‍රයකට මේ හිතේ හිතේ කියලා කතා කරන්නේ. එතකොට හිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොඑක් තැන්වල විග්‍රහ කරලා තියෙනවා, පෙන්වලා දීලා තියෙනවා. මේ ගාථායම හිත පිළිබඳව විස්තරයක් කරනවා. සුදුද්දරන් මේ හිත කියන එක පෙනෙන්නේ නැල්ලු. ඇහැට පෙනෙන දෙයක් නෙවෙයි. ඕ අමාරුලු බලන්න. හිත ඇහැට පෙනෙන්නේ නැහැ. ඒ වගේම අතට අහු වෙන්නේ නැහැ. ඒ නිසාද බොහොම සියුම්. සියුම් නිසා අතට අහු වෙන්නේ නැහැ. සියුම් නිසා මේ හිත ඇහැකට පෙනෙන්නේ නැහැ. ඒ නිසා නොපෙනෙන අත අතට හසුනවන ශක්තියකටයි මේ හිතේ හිතේ කියලා කියන්නේ. හැබැයි යත්ත කාම නිපාතිනම් ඒ වගේම උන්වහන්සේ දේශනා කරන මේ හිත අරූපී ධර්මයක් වුණත් රූපී ධර්මයක් වගේ තමයි ක්‍රියා කරන්නේ. ඒ මොකද යත්ත කාම නිපාතිනම් යම් තැනක අරමුණක් හම්බුනාම ඒ දුටු දුටු අරමුණ අරමුණු වලදී තමා කැමැති තමා රුචි කරන තමා ප්‍රිය කරන අරමුණකයි ගැලෙන්නේ අරමුණකයි නවතින්නේ තමා කැමැති කැමැති තමා රුචි කරන ප්‍රිය කරන අරමුණක තමයි මේ සිත ඇලෙන්නේ ගැලෙන්නේ මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි මේ හිතේ කියලා කතා කරන්නේ හිත හඳුන්වාගෙන තවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේකේ தත්ත්වය කොහොමද කියලා. දුරං ගවං ඒකතරං අතරියං ගුවාදයන් යනුවෙන් පැහැදිලි කරනවා මේ හිත කියන එක දුරං ගමං බොහොම ඈත ගමන් කරනවා. ඒකතරං දෙවන්නේක් නැතුව තනියෙන්මලු ගමන් කරන්නේ. අසරීරං එසේ ගමන් කළත් ශරීරයක් සිරුරක් නැති. වාසයන් ඒ වුණත් මේ අරූපී ධර්මයක් වුණත් මේ හිතට යම්කිසි නවතින කූඩුවක් දෙයක් තියෙනවා. ගුවාසයන් ගුවාවක කූඩුවක තමයි මේ හිත නැවතිලා ඉන්නේ. මෙන්න මේ විදිහේ ලක්ෂණ වල මේ හිතේ තියෙන දොඩ දුරංගවන් මේ හිතට තරම් වේගෙන් දුවන්න පුළුවන් ගමන් කරන්න පුළුවන් කිසිම සත්‍යයක් මේ ලෝකයට නෑ. කොයිතරම් බලවේගයක් තිබුණත් හිතට තරම් බලවේගයක් වෙන කිසිවකට නෑ. මුළු විශ්වය පුරාම එක ක්ෂණයකින් එක මිනිත්තුවකින් එක තත්පරයකින් මුළු විශ්වය පුරාම දුවලා දුවලා දුවලා ඇවිදලා ඇවිදලා ඇවිල්ලා ඒ තමන්ගේ කූඩුවට ඇතුල් වෙනෝ රින්ගනවා. ඒ කොතරම් දුවන්න ඇවිදින්න පුළුවන් වුණත් ශාරීරියක් කියලා එකක් නැහැ. ඒක තරම් තව දෙවන්නේ කියලා කෙනෙක් නැහැ. මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි මේ හිතේ කියලා කතා කරන්නේ. ඒ වගේම තවත් තැනක බුදුරජාණන් වහන්සේ මේ හිත පිළිබඳව නිමීමක් කරනවා. සංගණං තපලං චිත්තං. බොහොම සැලෙන වෙනස් වෙන ස්පන්දේ වෙන හිතක්ලු මේ හිතේ කියලා කතා කරන්නේ. මේ හිතට තියෙන ලක්ෂණ එකයි. තපලං බොහොම තපලයි. බොහොම ක්ෂණයෙන් වෙනස් වෙනවා. එතකොට ස්පන්දනේ වෙනවා දඟලනවා ඒ විදිහට දඟලන විකාරයට පත් වෙන මේ හිත උපමාවක් වශයෙන් උන්වහන්සේ පෙන්눔 කරලා දීලා කියනවා වාරිජෝ තලයේ කිච්චෝ මේ ඉන්න මාෂයා ගොඩට අරන් දැම්මාම ඒ මාෂයා දඟලන පණිනවා එතකොට උඩ පණිනවා ස්පන්දනය වෙනවා මුරණගත් මාෂයා ස්පන්දනය වන්නාසේ දඟලන්න වගේ මේ හිතත් අරමුණක් දුඩු තැනේදී දඟලනවා උඩපනිනවා විනාශ වෙනවා විකාරයටපත් වෙනවා මෙන්න මේකයි මේ හිතේ තියෙන ස්වභාවය ඒ නිසා මේකට මේ හිතට කියන චපලයි කියලා චපලයි ඒ කියන්නේ එක අරමුණක එක විදියකට එක කාලයකට ඉන්නේ නැහැ දැක්ක දැක්ක අරමුණේ ඇලිලා ඒක කෙරේ පස්සේ දුවන ඒකම නිතරම පසුපස ගමන් කරන ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. චපලයේ කියලා කියන්නේ ඒකයි. ඒ බවට හොඳ නිදර්ශනයක් තමයි සෝරිය කියලා ඉතර සිටුවරයෙක් හිටියා. මේ සෝරිය සිටුවරයා එකම ආත්මයකදී එකම ජීවිතයකදී දරුවන් දෙපළක් ඇති මව් කෙනෙක් වශයෙන්ොත් දරුවන් දෙපළක් ඇති පිය කෙනෙක් වාසයෙන්ොත් එකම ජීවිතය දුක් විඳලා තියෙනවා. අනිසාද මේ සෝරිය සිටුවරයා දවසක් දා ගඟට නාන්න ගියා. ඒ ගඟට නාන්න යනකොට තවත් පිරිසක් සමග ගියේ ගංගේ නාමයෙන් හිටියා කුමාරකාශ මහරහතන් වහන්සේ. මේ කුමාරකාශ මහරහතන් වහන්සේ ගංගේ නාලා සිවුරු ඇඳ පුරවා ගැනීමට ගොඩට ආවා. එහෙම එනකොට මේ සෝරීය සිටුවරයාගේ ගේ ඇහැට දකින්න ලැබුණා දැක්කා මේ ආමඳුරෝ. ඒ ආමඳුරෝ දැක්ක හැටි මේ සිටුවරයාගේ සිත අන්න ස්පන්දනය වෙන්න පටන් ගත්තා. සැලෙන්න පටන් ගත්තා. ශරීරෝ වේගයෙන් නටන්න පටන් ගත්තා. මොකක් නිසාද? මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ මුළු ශරීරයම මෙයාට දකින්න ලැබුණා. මේ ආමඳුර බොහොම ලක්ෂණ කෙනෙක්. උන්වහන්සේගේ චෛවර්ණීය පැහැපත්. ඒ වගේම බොහොම සුකෝමල සිව්මල සිව් මැලි සිවුරක් උන්වහන්සේට තියෙනවා. ඒ විදිහේ විනිවිද යන චෛවර්ණයක් ඇති මේ රූමක් ලක්ෂණ සුකෝමල සිරුරක් ඇති මේ හාමුදුරන් කෙරෙහි මේ සිටුවරයාගේ සිත බැඳී ගියා. ලිංගික ආශාවෙන්, රාගික ආශාවෙන් මේ සිත පෙරළුණා. හිත චපල කමී කියලා කියන්නේ ඒකයි. මේ චපල හිත නිසා මූට තවත් තවත් සිතුවිලි ධාරා ගලා එන්න පටන් ගත්තා. මේ ලක්ෂණ රූමත් මේ කවි වර්ණයක් ඇති, දේ ලක්ෂණයක් ඇති, හොඳ සුකෝමල සිරුරක් ඇති මට සිලුදු සිරුරක් ඇති මේ හාමුදුරුවෝ අනේ මගේ හාමුදුරන්ගේ ශාරීරය මේ රූපශ්‍රිය රූප ශෝභාව අනේ මගේ භාර්යාවට තිබුණා නම් කොච්චර හොඳද එහෙම නැත්නම් මේ හාමුදුරුවෝ මගේ භාර්යාව වුණා නම් කොච්චර හොඳද මේ හාමුදුරන්ගේ ශාරීර ලක්ෂණය රෝභා සුකෝමල ගතිය සිව්මලි ගතිය මගේ දිනෙතට තිබුණා නැති වෙනවා නම් කොච්චර හොඳද? එහෙම නැත්නම් මේ ආමුද්‍රව මගේ බිරිඳ වෙනවා නම් කොච්චර හොඳද? කියලා බලන්න හිතක තියෙන සපලකමක ඇති. හිත වෙනස් වෙන ඇති. ක්ෂණිකව වැඩි වෙලාවක් යන බොහොම ක්ෂණිකව අර තමන්ගේ ඇහැට ලැබිච්ච ඇහෙන් ඇතුල් වෙච්ච මේ රූපාරම්මණය නිසා මේ සිටුවරයාගේ සිත කැළඹිලා ගියා. ඒ කැළඹී යාමේ තියෙන විපාකේ නිසා මේ සිටුවරයා ඒ වෙලාවෙම මේ සිටුවරයාගේ තිබිච්ච පුරුෂ ලක්ෂණ ඔක්කොම නැකී ගියා. පුරුෂ ලක්ෂණ නැකී වෙලා ක්‍රම ක්‍රමයෙන් ස්ත්‍රී ලක්ෂණ පහළ වෙන්න පටන් ගත්තා. ස්ත්‍රී ලක්ෂණ පහළ වීගෙන එනකොට මේ සිටුවරයාට ලැජ්ජාවක් ඇති වුණා. සමාජයේ මූණ දෙන්න බැරුව ලැජ්ජා ඇති වෙලා අර තමන් සමග නාන්නා වූ පිරිත මගහැරලා හොරෙන්ම පැනලා ගියා. ඒ පැනලා ගොහිල්ලා සූමත් කාන්තාවක් වශයෙන් තක්ෂලානුවර සිටු පුත්‍රයෝගේ භාර්යාව වෙලා එහිදී දරුවන් දෙපළක් ලබා ගත්තා. බලන්න මේ සිටුවරයාගේ ඉන්න කාලේ දරුවන් දෙපළක් ඇතුව හිටියේ නමුත් ඊළඟට ස්ත්‍රියාවක් කළා කාන්තාවක් කළා ඔයilla සිටු ගෙදරක සිටු භාර්යාවක් කළ ඉඳලා දරුවන් දෙන්නෙක් ලබා ගත්තා. එකකොස උපන් දරුවන් දෙපළකුත් ඔහුට දාව උපන් දරුවන් දෙපළකුත් ඇති මව් කෙනෙක් වශයෙන්ොත් පිය කෙනෙක් වශයෙන්ොත් ඔහුගේ ජීවිතයේ පරිවර්තනය වුණා. මොකද මේ පරිවර්තනය වුණේ? අර තමන්ගේ හිත හික්මවා ගන්න හදා ගන්න බැරි වීම නිසා ඒ හිතේ ඇති චපලත්වය නිසා අර නරක සිතිවිලි පාප සිටිවිලි තමන්ගේ සිතට ඇතුල් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අර විදිහේ තත්ත්වයක් ඇති වෙන්නේ. මෙන්න මේ නිසා තමයි පන්දනං චපලං චිත්තං මේ හිත චපලයි. බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. මෙන්න මේ විදිහේ ස්වභාවයක්ම හිතේ කියලා කතා කරන්නේ. ඉතින් පින්නාතුනි මේ චපලෝ පැහැට නොපෙනෙන අතට අසු නොවන අරූපී ධර්මයක් වූ මේ හිත ගැන කල්පනා කර බැලුවාම මේක හදාගන්න තමයි බුදුරජාණන් වහන්සේ වදාළි චිත්තං රක්ඛේත මේදාවි මේ හිත හදාගන්න කියලා. හදාගන්න කියන්නේ මොකද්ද? හදාගත්ත සිතට තමයි සැප ලැබෙන්නේ. නාදාගත් හදාගන්න බැරි වෙච්ච සිතට තමයි දුක් කරදර කිරියට ගලාගෙන එන්නේ. එතකොට හැදිච්ච සිතට කියනවා හැදිච්ච සිත නැහැදිච්ච සිත කියලා අපිට මේ සිත දෙකක් කියන්නට පුළුවන්. එහෙම නැත්නම් හොඳ හිත කියලා නරක හිත කියලා කියන්නත් පුළුවන්. හොඳ හිතේ කියලා කතා කරන්නේ හදාගත් හිතට. නරක හිතේ කියලා කතා කරන්නේ හදාගන්න බැරි වෙච්ච හිත. මොකද හදාගන්නවා කියන්නේ. දැන් අපි දරුවෙක් හදනවා කියන්නේ දරුවා ගුණධර්ම වලින් සදාචාර ධර්ම වලින් හික්මවා ගැනීම. ඒ වගේ තමයි අපේ මේ සිතත් අපි සදාචාර ධර්ම වලින් බර ගන්න හිත හොඳ මගට යොමු කර ගන්නට ඕන. අර හිතේ තියෙන කසිලි විසිලි ගතිය, දඟලන ගතිය, අරමුණු කරා දුවන ගතිය නතර කළා. අපි කුසල ධර්ම විශේෂ යහපත් සිතුවිලි තමන්ගේ සිත්වලට අතුරු කරගෙන පිරිසිදු සිතක් ගොඩනගා ගන්න ඕන. එතකොට සිත තමයි හැම දෙයකටම ප්‍රධාන වන්නේ. සිතෙන් තොරව අපිට මොනවාක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. හැම දෙයකටම අපි කරන කියන හැම දෙයක් නැත්නම් ඒ හැම ක්‍රියාවකටම සිත ප්‍රධානයි. සිතෙන් තොරව සිතට නොකිය රහසිව අපිට මොනවාක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. අපේ මේ ශරීර කූඩුවේ තිබෙන මේ චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියා කරන්නේ චිත්ත ශක්තිය නිසායි. හිත යම් දාසක නැති වුණා නම් එදාට අපේ ඇහෙන් වැඩක් නැහැ, කනින් වැඩක් නැහැ, දිවෙන් වැඩක් නැහැ, ශරීරයෙන් වැඩක් නැහැ. ඒ නිසා අපි ලබා තුනේ පංචද්වාරය. මේ පංචද්වාරයේම ක්‍රියා කරවන්නේ ඒ තමන්ගේ අර ශරීර කූඩුවේ හදවතේ රිංගා සිටින මේ සිතයි. ඒ නිසා සෑම දෙයකටම සෑම ක්‍රියාවකටම සිත ප්‍රදාන වෙන බව ලෞතරා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. සිත සෑම දෙයකටම පෙරටුව ගමන් කරනවා. අපි කරන කියන සෑම දෙයකම නියම්ම නිපදලා තියෙන හිතෙන් එනිසා සිත ආරක්ෂා කර ගැනීම හිත සංවර කර ගැනීම තමයි අපේ දියුණුවට අපේ සැපයට උපකාර වන්නේ. මනසාචේ පසන්නේන බාධිතිවා කරෝතිවා. ඒසා සිත පිරිසුදු කරගෙන යමක් කියනවා නම් තමක් කරනවා නම් ඒ කරන කියන දේ ප්‍රතිඵල උඩ තමයි අපට සම්පත්තිය සැපත ලැබෙන්නේ. ඒ නිසා අපේ හිත නරක කරගෙන අපේ සිත අපරිසුදු කරන යමක් කියනවා නම් කරනවා නම් ඒ දූෂිත දූෂිත වෙච්ච කැත වෙච්ච සිතින් කරන කියන දේ අප පසුපස ගමන් කිරීමෙන් අපට දුක් ලබා දෙනවායි කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හැම දෙයකටම සිත මුල් වෙන නිසායි. සිතට හොරා අපිට මොනවාක්වත් කරන්න බැරිව අපි කල්පනා කරනවා. පින්නතුනි. ඔබ දැන් මේ බණ අහන්නේ හිත කිව්ව නිසායි. හිත කිව්වේ නැත්නම් මේ බණවට වාඩි වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ කතා කරන්නේ හිත කියන නිසායි. ඔබ යමක්කමක් හරියම්ම කරන්නේ හිත කියන නිසායි. මේක තමයි අපට හිත නොකියුවොත් එහෙනම් අපි ආහාර උනත් ගන්නෙ නෑ. ආහාර පාන උනත් වමනාව තියෙන්නේ අපට හිත කියනවා නම් තමයි. සමහර ඉන්නවා හිතට හිත කියන්නේ නැති නිසා හිතෙන් උනන්දු කරවන්නේ නැති නිසා සමහරට ආහාර එළපව අමතක කළා දානවා. ඒ නිසා අපි යන්නේ හිත කියන නිසායි. කියන්නේ හිත කියන නිසායි. වැඩ කරන්නේ හිත කියන නිසායි. බුදියන්නේ හිත කියන නිසායි. බණහන්න පින්දාහන් කරන්න හිත කියන නිසා. ඒ වගේ පව් අපරාධ කරන්න හිත කියන නිසා. ඒ නිසා අපි කරන හොඳ වැඩක් නැත්නම් හොඳ වැඩෙත් නරක වැඩක් නැත්නම් නරක වැඩෙත් නියමවා තමයි මේ හිතේ කියලා කතා කරන්නේ. ඒ නිසා මේකට මේ අපි ලබා තිබෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ එක ස්කන්ධයක් තමයි මේ හිතේ කියලා අපි කතා කරන්නේ. විඥාන ස්කන්ධයයි අපි මේ හිතේ කියලා කතා කරන්නේ. ඒ නිසා විඥාන ස්කන්ධය නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ නැති වෙලා යනවා. වේදනා සංඥා සංකාරක ස්කන්ධ තුන අයින් වෙලා යනවා. ඉතුරුවනේ රූප ස්කන්ධේ පමණයි. ඒ නිසා මුළු රූප ස්කන්ධයම ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ විඥාන ස්කන්ධය. මොකද විඥානය කියලා කියන්නේ ආරම් අරමුණු හඳුනා ගැනීම ලක්ෂණ කොට ඇත්තේ විඥානය. ඒ හිත හිතත් ඒකයි කරන්නේ. ආරම්මන විඥාන ලක්ෂණ චිත්තං. මේ හිතේ කියලා කතා කරන්නේ අරමුණු හඳුනා ගැනීම. විඥානය කියලා කියන්නේ ඒකයි. ඒ නිසා මේක ద్వාර වශයෙන් අපේ මේ ශරීරයේ පිහිටාගෙන මේ පංචස්කන්ධයේ පිහිටාගෙන චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් නැත්නම් ద్వාර පහෙන් අපේ ద్వාර පහෙන් ඇතුල් වෙන අරමුණු හඳුනාගන්නේ මේ හිතෙන් එහෙම නැත්නම් විඥාණය ඒ කියන්නේ අපේ චක්කු මේ ඇකන නාසය ජීව ශාරීරිය කියන මේ ద్వාර පහෙන් තමයි මේ අරමුණු අපේ ශරීරයට ඇතුල් වන්නේ අපේ ජීවිතයට ඇතුල් වන්නේ මොන අරමුණු රූප ශබ්ද ගන්ධ රස, පොට්ටබ්බ කියන මේ පංචකාම සම්පත්තිය. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්යන් විසින් ලබන සතුට වෙන විඳින සම්පත් පහක් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කතා කරන්නේ. මේ පහට තමයි පංචකාම වස්තු කියලා කියන්නේ. මේ පහ ලබා ගැනීමට තමයි අපි මේ ඔක්කොම කරදර කරච්චල් අරව මේව කරන්නේ. මේ පහෙන් සතුට ලබා ගන්න ප්‍රීතිය ලබා ගන්නයි, සැනසුම ලබා ගන්නයි. ඉතින් මේ පංචකාම සම්පත් නැත්තම් රූප, ශබ්ද, ගන්ධ ආදී මේ සම්පත් පහ මේ ශරීරයට මේ ජීවිතයට ඇතුල් වෙන ඇතුල් කරගන්න දොරටු පහක් තියෙනවා. ඒකට කියනවා පංචද්වාර කියලා. දොරටු පහයි. චක්කුද්්වාරං, සෝතද්්වාරං, ගානද්්වාරං, ජීවද්්වාරං, කායද්්වාරං කියලා. ඒක චක්කු ద్వාරය කියලා කියන්නේ රූප මේ ජීවිතයට අතුල් කරගන්න දොරටුව. රූපාරම්භ. යම් කිසි රූපයක් ඇහැට වැටුණාම ඒක හොඳද නරකද කියලා විමසන හිතට කියනවා චක්කු විඥානං කියලා. ඒ වගේම තමන්ගේ කනට යම් කිසි ශබ්දයක් ඇහුණාම වැටුණාම ඒ ශබ්දය නීරිද අමීරිද හොඳද නරකද කියලා ඒක විමසලා ඒ අරමුණ හඳුනා ගන්නවා හඳුනා ගන්නා හිතට කියනවා සෝත විඥාන කියලා. නාසයෙන් යම් කිසි අරමුණක් තියෙනවා ඒ අරමුණට කියනවා ගන්ධ කියලා. ඒකෝ නාසයට ලැබෙන මේ ගන්ධාරම්මණය හොඳද නරකද මිහිරිද කියලා විමසන හිතට කියනවා ගාන විඥාන කියලා. ඒ වගේම දිවට ලැබෙන දිවෙන් ගන්න අරමුණ තමයි රසය. ජීවාදාර. එතන දිවෙන් ගන්න අරමුණක් වූ රසය දිවට රැඳුණාම ඒක හොඳද නරකද අමීරිද මිහිරිද කියලා හඳුනා ගන්න හිතට කියනවා ජීවා විඥාන කියලා. ශරීරයෙන් ගන්න අරමුණ ශරීරයෙන් ලැබෙන අරමුණ තමයි ස්පර්ශය. ඒකෝර ශරීරයට මේ කායද්්වාරයට යම් කිසි ස්පර්ශයක් වැටුණාම ලැබුණාම ඒක හොඳද නරකද මිනිකද කියලා අරමුණ හඳුනා ගන්න සිතට කියනවා කාය විඥාන කියලා. මෙන්න මේ විදිහට චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, ජීවා විඥානං, කාය විඥානං කියන මේ විඥාන ස්කන්ධය තමයි අපේ මේ පංචස්කන්ධයේ තිබෙන ප්‍රධානම ශක්තිය, ප්‍රධානම අවයව. එනිසා ජීවිතයේ තියෙන ප්‍රධානම ශක්තිය ප්‍රධානම බලය ප්‍රධානම ක්‍රියාකාරීත්වය මේ සිතයි ඒකයි අර බුදුරජාණන් වහන්සේ ඩාලේ මනෝපුබ්බංගම ධම්මා කියලා ඉතින් මනස පූර්වාංගම කොට ඇති නිසා අපි පුළුවන් මේ හැම ක්‍රියාවකදීම <clears throat> හැම ඉරියව්වකදීම මේ පිළිබඳව කල්පනා කරලා හිත හදාගන්න. මොන කොහොමද හදාගන්නේ? හිත හදාගන්නයි කියලා කියන්නේ සිතේ තියෙන හිතට එන මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන්ගෙන් සිත ආරක්ෂා කරගන්න ඕන. හිත රැක ගන්න ඕන. මේ නීවරණ ධර්මයන් ආවාම හිත පිළිට වෙනවා අපිරිසිදු වෙනවා බෝධු වෙනවා දැන් ලෝභ දේශ මෝහ ඊර්ෂ්‍යා මාන්න අහංකාර කියන මෙන්න මේ අපිරිසිදු සිතුවිලි නිසා මේ අපේ සිත අපිරිසිදු බවට පත් වෙනවා සිත කියන එක ස්වභාවයෙන්ම ප්‍රකෘතියෙන් ප්‍රභාස්වරයි මේ සිත සිලුටවන්නේ පස්සේ ප්‍රභාස්වර මිදම් විත්‍රේ චිත්තං බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන උත්පත්තියෙන්ම ප්‍රකෘතියෙම හිත බොහොම පැහැදිලි ප්‍රභාෂරයි බබලන. නමුත් මේ පැහැදිලි පිරිසිදු හිත බොර වෙන්නේ මොනෙන්ද? බහැරින් පැමිණෙන මේ අරමුණු නිසා. බහැරින් හිතට ඇතුල් වෙන ලෝභ දේශ ආදී සිතුවිලි නිසා. ඒ සිතුවිලි තමයි চৈতසික කියලා කතා කරන්නේ. මෙන්න මේ අස් මේ පාප চৈতසික තමන්ගේ සිත්වලට වැඩගත්තොත් ආවොත් ඇතුළුනොත් අන්න හිත එතෙන්දි බොර වෙනවා. මඩ වෙනවා. ඒ මඩ වුණාන් පස්සේ හොඳ නරක වටහා ගන්න බැරි යනවා. ඇත්ත යුත්ත සාධාරණ නීතිය වටහා ගන්න බැරි යනවා. මොනවෙන්ද? ලෝභයෙන් හිත අපිරිසුදුනාම, දේශයෙන් හිත අපිරිසුදුනාම, ඊර්ෂ්‍යාවෙන් හිත අපිරිසුදුනාම, ඒ අපිරිසුදුච්ච හිත නිසා ඔහු කරන කියන සෑම දෙයක්ම අපරාධ පිණිස දුක පිණිස වේදනාව පිණිස පවතින. Tamange Tamanටත් අනුන්ටත් අයහපත පිණිසයි ඒ දූෂිතෝ සිතින් කරන කියන සෑම දෙයක්ම යෙදෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන සිත පිරිසිදුව තබා ගන්නටම අපි උත්සාහවත් වන්නට ඕන. දැන් දේවදත්ත හාමුදුරුවෝ අර බුදුරජාණන් වහන්සේ පසුපස වෛර බැඳගෙන ක්‍රෝධ කළා දුනාත්මේ දිත්තේ විදී වද වේදනා දෙන්නට හේතුනේ ඒ දේවදත්ත ආමඳුර එදා මනුබඩු වෙලෙන්දාව සිටි කාලේ බුලුකු ආශාවකින් බලාපොරොත්තුවකින් ලබන්න තිබිච්ච රන්තැටිය Tamanට නොලැබී යාමේ නිසා ඇතිවෙච්ච තෘෂ්ණා සහගත කෝපය නිසා තමයි ඒකේ පරිගැනීම නිසා තමයි එදා වැඩගත් වෛරය නිසා තමයි අර මේ දිවිත් ආත්මය දක්වාම පසුපතයිලා බුදුරජාණන් වහන්සේට නොයෙක් විදිහේ වඩ වේදනා කරන් ඉදිරිපත් කරන. මොකක් නිසාද? අර තමන්ගේ සිත තෘෂ්ණාවෙන් කිලුට වෙච්ච නිසා ඒ තෘෂ්ණාවෙන් කිලුට වෙච්ච සිත කෝපයට වැහිම නිසා කෝපයට බැස්ස සිත වෛරයට බැඳීම නිසා සංසාරේ බොහෝ කාලයක් පසුව ගමන් කළා. අන්න ඕකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිත නරක කරගත්තොත් හිත දූෂණයටපත් කරගත්තොත් ඒ දූෂණයට අපිරිසුදුවටපත් කරගත්ත හිතෙන් කරන වැඩත් කියන වචනත් යන්නේන ගමන විමනත් සෑම දෙයක්ම තමන්ටත් අහිත පිණිස අනුන්ටත් අහිත පිණිස පවතින බවයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබේ. අනේ නිසා මේ පින්නතුන් කල්පනා කරන්න ඕන මේ හිත අර කාමච්ඡන්දාදී ඊවරණ ධර්මයන්ට යටත් වෙන්නේ නොදී අපේ හිත පුළුවන් තරම් අන්නමත ඒ ගුණ ධර්ම වල යොමු කරලා හොඳ සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන මේ තමාගේ හිත මෙලෝ දියුණුවටත් පරලෝ දියුණුවටත් උපකාර වෙන පරිදි මේ චිත්ත ආරක්ෂා කර ගන්නට සෑම කෙනෙක්ම උත්සාහවත් වන්නට ඕන. එහෙම වුණොත් තමයි අපට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා තමයි පළමු කොට පංචශීලය, අෂ්ටාංග සීලය, දස සීලය, ප්‍රෝජා සීලය ආදී සීලේ තමන්ගේ ජීවිතය පිරිසිදු කරගෙන සිත පිරිසිදු කරගන්න නැතුව අපිට මේ මෝක්ෂය නිවන ලබන්නට පුළුවන්කමක් නැහැ. හැබැයි සිත පිරිසුදු කරගන්න ඉස්සෙල්ලා අපි සීලේ ජීවිතය පිරිසුදු කරගන්න ඕන. ඊදී සීල විසුද්ධියේ පිරිසුදු නම් පස්සේ තමයි චිත්ත විසුද්ධිය ලබන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අර කලින් අර සිටු පුත්‍රයාට ඉස්සෙල්ලාම වුණ කෙලේ තමන්ගේ සීලය පිරිසිදු වෙන්න. රාමදුරෝ අර සිටු පුත්‍රයාට අවවාද කළේ දන් දෙන්න කිව්වා සිල් සිල් ගන්න කිව්වා සරසීලයේ පිළිටන්න කිව්වා ඒ වගේම අට සිල් පිළිටන්න කිව්වා දහ සිල් පුරන්න කියලා කිව්වා ওই විදිහට ඔහුගේ සිත පිරිසිදු කර ගැනීමට උපාය මාර්ගයක් තමයි මේ සීලයේ පිළිටීම සීලයේ පිළිටීම සීලය කියලා කතා කරන්නේ තමන්ගේ කාය වචන දෙක සංවර කරගන්න, සම්පත් කරගන්න. කාය සුචිතය, වාග් සුචිතය කියන මේ කයින් කෙරෙන අකුසල් වලින් ඈත්වීමත් කටින් කෙරෙන කියන අකුසල් වලින් ඈත්වීමත් ඒ කාමීත්‍යාචාර, මුසාවාද, ඉසාවාච, පරුසාවාච ඔය ආදී මේ කායික වශයෙන් කරන අකුසල් වලින් ඈත්වීමත් වාචික වශයෙන් කරන සියන අකුසල් වලින් ඈත් වීමත් තමයි සීලය කියලා. ඒක තමයි බාහිර වාසිය. ඉතින් මේ සීලයෙන් පිරිසිදු නම් පස්සේ බොහොම වාසයි හිත පිරිසිදු කරගන්නේ. එතකොට සිත පිරිසිදු කරගැනීමේදී උවමනා කරන්නේ හිත පුලුවන් තරම් යහමකට යොමු කරවන්නට ඕන. හිත පුලුවන් තරම් අකුසල සිත් වලින් ඈත් කරන්නට ඕන. මේ සිතක් අபிසිද්ධ වෙන ධර්ම තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කිය මෙන්න මේ පංච නීවරණ ධර්මයන්. පංච නීවරණ ධර්ම කියලා කතා කරා නිවනට බාධා කරන. නිවනට බාධා කරන ධර්ම වලට කියනවා පංච නීවරණ ධර්ම කියලා. ඒ නිවනට බාධා කරන ධර්ම පංච නීවරණ වශයෙන් හඳුන්වනවා. එතකොට මේ පංච නීවරණ ධර්මයන්ගෙන් සිත පිළිතු කරගන්නේ නැත්නම් අන්නේ සිත පිළිතු කරගන්නේ නැති එකන සිත විසුද්ධිය ලබාගත වෙනවා. මොකද කාමච්ඡන්දේ නිවනට බාධාවක්. කාමච්ඡන්දේ කියලා කතා කරන්නේ කාම් සැප කෙරෙහි ඇති ආශාව. කාම් සැප කෙරෙහි ඇති ආශාව. මේ ආශාව යමෝගේ සිතට આવොත් ඒ සිතට ආපුජලයාට නිවන බාධා කරයි. නිවන් ලබන්න බෑ. අනේ නිසා කාමච්ඡන්දය නීවරණ ධර්මයක් හැටියට සඳහන් කරනවා. මොනවාද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා තමයි මේ ලෝකේ සියලුම සත්‍ය ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු නැදී. හොඳ රූප, හොඳ ශබ්ද, හොඳ රස, හොඳ ස්පර්ශ කියන මේ කාම සම්පත් කෙරේ ආශාවක් නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. ප්‍රත්‍යඥ ලෝකේ සෑම කෙනෙක්ම මේ කාම සම්පත් විඳීමේ ආශාවෙන් තමයි පෙළෙන්නේ. ත්‍රිසංගත සතුන් පවා මේ කාම සම්පත් වලට කැමැති. අන්නේ කාම සම්පත් වලට ඇලෙන්න ගියාම තමයි අපේ ජීවිත අපේ ජීවිත සංසාර ගමන ඈත් වන්නේ. සංසාරේ කීටි වන්නේ නැහැ. මේ කාම සම්පත් විඳීමේ ආශාව ඇති වුණාම තමයි මේවට තෘෂ්ණාව ආශා දක්වාම තමයි අපි නොඑක් මේක විදිහේ කායික වශයෙන් වාචික වශයෙන් නොයෙක් අකුසල් වලට පෙළඹෙන්නේ මෙන්න මේ කාම ඡන්දේ නිසයි. කාම සම්පත් ලබා ගැනීමේ ආශාව ඇති වෙච්ච එකන නොකරන වරදක් නොකරන අපරාධයක් ඇත්තේ නැහැ. මේ සියලුම අපරාධ මේ ලෝකේ කෙරෙන්නේ මේ කාම පංචකාම සම්පත්තියට ඇති නියුකම නිසා ආශාව නිසා. ඒවා තමාගේ ලං කර ගැනීමේ කැමැත්ත නිසා ඊර්ෂ්‍යාව ඇති වෙනවා, කෝපය ඇති වෙනවා, වෛරය ඇති වෙනවා. මේ කෙලෙස් ගලායන ජීවිතයේ කෙලෙස් ගලායීමට ප්‍රධාන වශයෙන් උපකාර වන්නේ මේ කාමච්ඡන්දයයි. අනේ නිසා මේක නිවනට බාධා කරදයක්. ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ වෛරය, ක්‍රෝධය. අනුන් අසන, අනුන් ඇති කරන හිංසාකාරී අදහස් වලට ව්‍යාපාද කියලා කියන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද, තීන මිද්ද, තීන මිද්දේ කියලා කතා කරන්නේ මේ ශාරීරියේ තමන්ගේ කායයේ ඇති කුසීතකම, හිතේ ඇති වෙන කුසීතකම, අන්නේ තීන මිද්ද කියන මේ දෙකක් නිවන් ලබා ගැනීමට බාධා කරන නිවන් අවරණෝ වළක්වන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද එතකොට කාය ගේලඤ්ඤත්තා චිත්ත ගේලඤ්ඤත්තා. කායේ ඊලංකම හිතේ ඊලංකම කියන මේ දෙකත් නිවනට බාධා කරනවා. ඒ වගේම <clears throat> උද්දච්ච කුක්කුච්ච උඩමුකම නිවනට බාධා කරන ධර්මයක්. උඩමුකම අහංකාරකම යමෙක් ළඟ තියෙනවා නම් එයාට කවදාකවත් නිවන් කිට්ටු කරන්නට බෑ. නිසා නිවනට බාධා කරන ධර්මයක් තමයි උඩුංකම අහංකාරකම. ඒ නිසා ඒකත් උද්දච්චයක් නිවනට බාධා කරන නිසා නීවරණ ධර්මයක් වශයෙන් සඳහන් වෙනවා. දැන් අපි කල්පනා කරනවා අපි හිතමු මේ තණ්හාමඳුර බුදුරජාණන් වහන්සේගේ සමග සමාන වයස් ඇති උන්වහන්සේට බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරපු ආමඳුරනවා. නමුත් උන්වහන්සේ පිරිනවම් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානතුරු සන්නාමඳුරන්ට නිවන් ලබන්න බැරුවා. මොකද? සන්නාමඳුරන්ගේ හිතේ තියුණ උඩෝකමක්, අහංකාරකමක්. බුදුරජාණන් වහන්සේට යටත් නොවන කීකරුණවන හිතේ නිකන් ඉස්මතු වීමක්, අහංකාරකමක් තිබුණා. ඒ නිසා උන්වහන්සේට සන්නාමඳුරන්ට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන තුරු ජීවත්වන කාල සීමාවදී නිවන ලබා ගන්න බැරි වුණා. පිරිනවම් පාන පස්සේ තමයි උන්වහන්සේ නිවන අන්න උද්දච්චය නිවනට බාධාවක්. ඒ වගේම කුක්කුච්ච කුක්කුච්ච කියන්නේ සැකේ. හිදේක ස්ථිර තත්ත්වයක් නැති හැම දෙයක් පිළිබඳව නිකං සැක කරන එකත් නිවනට බාධාවක්. එතන කුක්කුච්ච කියලා කියන්නේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ ඒ වගේම ධර්මය ගැන සැකයි සංඥා ගැන සැකයි ඔය විදිහට කිසි අරමුණක එක එල්ලේ තමා ගන්නට බැරි විචිරී යන නලියන සිතක් තමයි කුක්කුච්චේ කියලා කියන්නේ කුකුස එතනම කුකුස විචිකිච්ඡා කියලා කතා කරන්නේ සැකේ. මෙතන විචිකිච්ඡා නමින් හඳුන්වන්නේ බුද්ධ ආදී ස්ථාන අටක ඇති කරගනු ලබන සැකයට ප්‍රතිකිච්ඡාවයි කියන්නේ. බුද්ධේ කංගති, ධම්මේ කංගති, සංඝේ කංගති, සික්ඛා කංගති කියන මේ විදිහට බුදුජානන් වහන්සේ ඉදිරියේ සැක කරනවා. ඒ වගේම ධර්මයේ ඉදිරියේ සැක කරනවා. බුදු කෙනෙක් ලෝකේ හිටියද නැද්ද? ධර්මයක් තිබුණද තියෙනවද නැද්ද? රාතන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැද්ද? ඒ වගේම ආත්මයක් තියෙනවද නැද්ද? පරලොවක් තියෙනවද නැද්ද? කියන මේ විදිහට ඇති කරගනු ලබන විචිකිච්ඡාව නිවනට බාධාවක්. දැන් බොහෝ අය භෝජනාට බුද්ධාගම විශ්වාස නැහැ. ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ. අෂ්ටාරි භෝජන මහා සංඝයා විශ්වාස කරන්නේ නැහැ. එතකොට පරලෝක ගැන විශ්වාස මෙලෝපමණයි තියෙන මොන පරලෝක කොහෙද තියෙන පරලෝක ගැන නැවතු ඉපදීම ගැන විශ්වාස කරන්නේ නැහැ. සාතන් වහන්සේලාගේ විශ්වාසයක් තබන්නේ. මෙන්න මේ විචිකිච්ඡාව තිබෙනතුරු ලෝකේ කිසිම කෙනෙකුට නිවන් ලබන්න පුළුවන්කමක් නැහැ. අනේ නිසා නිවන් ලබාගෙන යන බාධා කර ධර්මයක් තමයි මේ පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්ම අටට බුදුරජාණන් වහන්සේ වදාළේ පංච නීවරණ කියලා. මේ පංච නීවරණ ධර්මයන් තියෙන තුරු හිතට ගන්න තුරු හිතේ විසුද්ධියක් පිරිසිදුවක් ලැබෙන්නේ. ඒ නිසා උන්වහන්සේ වදාලා මේ පංච නීවරණ ධර්මයන් ගෙන් ඈත්ලා ප්‍රථම අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, ත්‍රිතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන මේ ධ්‍යාන වලට තම වැඩිලා මේවන් පංච නීවරණ ධර්මයන් ඈත් කළා නිවන් අවබෝධ කර ගැනීම සඳහා සිත පිරිසිදු කරගන්න කියන ඉගැන්වීමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. චිත්ත විසුද්ධිය නැතුව නිවන කිසි කෙනෙකුට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එතන චිත්ත විසුද්ධිය ඇතිවීමට තමයි පරමකොට සීලයෙන් පිරිසිදු වෙන්න කියලා දේශනා කළේ. අර සීලේ පතිත්තා නරෝ සපඤ්ඤෝ කියන ගාථාවෙන් පැහැදිලි වෙලා තියෙන්නේ ඉස්සල්ලාම සීලය පිහිටන්න කියලා. සීලේ නොපිහිටා කවදාකවත් ප්‍රඥාව දිනු කරගන්නටත් බෑ. සිත පිරිසිදු කරගන්නටත් බෑ. ඒ නිසා පළවෙනි පළවෙනි තැන සීලයයි. සීලයෙන් සංවර වෙච්ච අයට පමණයි මේ ලෝකේ සිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සිත පිරිසිදු කරගත්ත අයට පමණයි මේ ප්‍රථම ධ්‍යාන, දෙති ධ්‍යාන ආදී ධ්‍යාන ලබා ගන්න පුළුවන්කම. හිත පිරිසිදු කර ගැනීමේ ලොකු ශක්තියක් තමයි වාසනාවක් තමයි පංචවිඥා අර්ථ සමාපatti ලබා ගැනීම. ලෞකික ඥාන අපට ලබා ගැනීමට පුළුවන්කම තියෙන සිත පිරිසුදු කර ගැනීම නිසායි. ඒ නිසා මේ අර්ථ පංචවිඥා අර්ථ සමාපatti කියන මේ උතුම් ලෞකික සම්පත් ලබා ගැනීමෙන් අපට සාමකාලික වශයෙන් ඒ සැනසීම ලබා ගන්නටත් පිටකරේින් ලැබෙනවා. සිත පිරිසිදු කරගත්තන් පස්සේ අවසානයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ භාවනාවෙන් විදර්ශනා භාවනාවෙන් ඒ උතුම් රහත් පදවිය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. නිසා සමත විදර්ශනා වශයෙන් භාවනා දෙකක් තියෙනවා. ඒ සමත භාවනාවෙන් සිත පිරිසිදු කරගෙන සිත සංවර කර ගැනීමත්, රැක ගැනීමත් විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමත් කෙරෙන. සමත භාවනාවෙන් පමණක් නිවන් ලබන්නට පුළුවන්කම නැහැ විදර්ශනා භාවනා කරන්නට ඕන. එදෙසම වඩා තමයි හැම දෙනා වහන්සේම රහත් බවට පත් වුනේ. ඒ නිසා අපි සෑම කෙනෙක්ම චිත්ත විසුද්ධියත් ප්‍රඥා විසුද්ධියත් ලබාගෙන අවසානයේදී අපි බලාපොරොත්තු වන සදාකාලික උතුම් නිර්වාණ ධර්මයේ දැනසීමේ වාග්ය උදා කරගන්නට කවුරුත් උත්සාහ කරන්නේ. ආකාශත්තාජ මුම්මත්තා දීවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තාජ මුම්මත්තා දීවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තාජ මුම්මත්තා දීවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්මසුරාණි සංඝං ඔබ හැම දිනාටම අමාමා නිවන් සපල වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ මාපලගම ඇතුමලේ විද්‍යා තිලක පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පඬිත පූජ්‍යපාද මාපලගම තිරිසාගර නායක ස්වාමීන් වහන්සේ එම ධර්මානුශාසනාව නායක ස්වාමින්වයන් වහන්සේට උපහාර පිණිස නැවත ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්නේ